ධර්මානුශාසනාව අද දවසේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වාද්දුව කොහොද්දර මුල්ල ශ්‍රී මහී ගර්ජනාරාම පුරාණ ශ්‍රී මහා විහාර වාසී පයාගල මලේගොඩ ශ්‍රී නන්දන ත්‍රිපිටක ධර්මායතන මහ පිරිවෙන්හි ප්‍රවීණාචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද වැලිකල පඤ්ඤාකර ස්වාමීන් වහන්සේයි නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යථාපි භඹරෝ පුප්පං වන්නගන්ධං අයේතයන් ඵලේති රසමාදායේ ඒවං ගාමී මුනි චරේති සද්ධාවන්ත ගුණගරුත ධර්මීය හාන්න කැමැති කාරුණික පින්වත්නි මේ ගාථා විකාමත්ම ප්‍රසිද්ධ විකාමත්ම ලස්සන ගාථාවක් මේ ගාථාවට පාදං පාදක වෙච්ච කරුණාකාරණා කීපයක් නැතිදේ. බුදුහාමුදුරුවන් වහන්සේ අපට උගන්වා වදාළේ යථාපි භඹරෝ කුප්පං වන්න ගන්ධං අහේතය. ඵලේති රස මාදාය ඒවං ගාමේ මුනීතරි. භඹරෝ කියලා කියන්නේ මීමැස්සක්. කුප්පං කියලා කියන්නේ මල්වල. බඹරා මේ බඹර ඇවිදilla මනට හානියක් වෙන්න කරදරයක් වෙන්න දැනිය අරගෙන යන. දැනිය අරගෙන ගිහිල්ලා මනට කරදරයක් විපස්සියක් බාධාවක් ළඟිනේ නේද? ඒ වගේ තමයි අපිත් මේ කටයුතු කරගෙන යන්නේ කාටවත් කරදරයක් විපස්සියක් නොවන විදිහට. මුනි කියන වචනේ සාමාන්‍යයෙන් අදහස් කීපයක් අපේ අටුවා ග්‍රන්ථවල සඳහන් කරලා තිබෙනවා. සර්වඥයන් වහන්සේ කියන්නත් මුනි කියලා කියනවා. සාබුදු කුමාරකත් කියනවා මුනි කියලා. ඒ වගේම වික්ෂූන් වහන්සේකත් කියනවා මුනි කියලා. තවත් හේරුමක් කියනවා සිතකත් කියනවා මුනි කියලා. මේ භාෂාවෙන් මුනි කියන වචනය සඳහන් කරලා තිබෙන්නේ වික්ෂූන් වහන්සේලාට. නැත්නම් විසුණු වහන්සේලා සඳහන් කරන තවත් නමක් තමයි මුනි. මුනි කියන වචනයට තව මුනි කියන වචනයෙන් තේරුම් කරවල තව ඉන්නව පුජ්‍යලයන් කීප දෙනෙක්. අනගාරිය මුනි කියලා එක වචනයක් තියෙනවා. අනගාරිය මුනි. අනගාරිය මුනි කියලා සඳහන් කරන්නේ පැවිදි බවට ගැනීමෝ අනගාරිය කියන මේ සඳහන් කරනවා. එවිදි ගුණිතපත් වෙච්ච ඊළඟට අගාරිය මුනි කියලා තවවචනයක් කියනවා සීතේමාදී කර්මාන්ත කරමින් ඉන්නේ වසන ඇත්තන්ට කියනවා අගාරිය මුනි කියලා. තව සීත මුනි කියලා වචනයක් කියනවා. මුනි කියන වචනේ තේරුම සීක මුනි කියලා කියන්නේ සෝවාන් මාර්ගයේද එන්නියා වූ රහත් මගට පස්සෙච්ච අයට කියනවා සීක මුනි කිය. ඒ කියන්නේ සෝවාන් මාර්ගයට සෝවාන් ඵලයට සකදාගාමි මාර්ගයට සකදාගාමි ඵලයට අනාගාමි මාර්ගයට පස්සෙච්ච ඇත්තන්ට කියනවා සේක මුනි කිය. මේ හත් දෙනාට කියන්නේ සේක මුනි කිය. ඊළඟට තමක් තියෙනවා අසේක මුනි කිය. මේ අපි කියනවානේ අෂ්ටපුරිත කුද්දලා කියලා. ඒ කියන්නේ මේ රහත් ඵලයේ දෙමිනි රහතන් වහන්සේලාට කියනවා අසේක මුනි කිය. අසේක මුනි. ඒක මුනි කියන්නේ අර මුලින් කියව කාරණා අට. අසීතුමුනි කියලා කියන්නේ රහතන් රහත්ත්වයට දැනෙමිච්ච රහතන් වහන්සේ හඳුන්වන නමක් තමයි අසීතුමුනි කියන්නේ. තවත් මුනි කියන වචනේ තේරුමක් කියනවා පච්චේක මුනි කියලා. පච්චේක මුනි කියලා කියන්නේ චතුස්සත්‍ය අවබෝධ කළා වූ පච්චේක බුදුරජාණන් වහන්සේලාට කියනවා පච්චේක මුනි කියලා. අපි දැන් අහලා තියෙනවා තුන්තරා බෝධිය. බුදුපසේ බුදු මහරහත් කියන. එතකොට පච්චේක බුදුරයන් වහන්සේලා කියන නම තමයි පච්චේක මුනි. ඒ වගේ තමයි තථාගත සම්මා සම්බුදුන් වහන්සේට කියන නම තමයි මුනි මුනි කියන. මේ විදිහට මුනි කියන වචනයට තේරුම් රාශියක්ම අපේ වනදාන් කොක්කල සඳහන් කළා තිබෙනවා. සදහවත් කාරුණික පින්වතුනි මා මුලින් දේශනා කරපු මතක් කරපු ගාථාව ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් අපට උගන්වා වදාළ ඉතාමත් වැදගත් සිද්ධියක් මුල් කරගෙන ඒ තමයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අනාගත මහා පින්ඩික මහ සිසුමානන් ඉදිකර දුන්නු දේවරන් මහා විහාරයේ වැඩ ඉන්නේ කාලේ බුදුහාමුදුරුවන් වහන්සේ මේ අපට මේ ධාතේ කතා පුත මතක් කරන්නේ මච්චරිහ කෝසිය කියන මහා සිසුමානන් අවගේ කවුරුත් මේ කතන්දරය හොඳට දැනගෙන කියනවා අහලා තියෙනවා. ඒ වුණාට අපි දැන් මේ හොඳට ආයි ආයි කල්පනා කරලා බලලා ජීවිතේ පුළුවන් තරම් හැදගස්වා ගැනීමයි වටින්නේ. වජිතහා නුවර ඈත ගම්මානයක අක්කරා කියන ගමක් තිබෙනවා. ඒ සක්කරා කියන ගමේ හිටිය 80 කලක් පමණ ධනෙ කියන මහා සිටුවරේ. හැබැයි එතුමාගේ ස්වභාවය තමයි කන අදකින්වත් කාටවත්වත් තෙල් බින්දුවක්වත් දෙන්නේ නැහැ. තෙල් බින්දුවක්වත් දෙන්නේ කාටවත්. එනිසා මෙයාට නමක් හට ගැනුණා මච්චරිය කෝසිය. මච්චරිය කෝසිය. දවසක් මච්චරිය කෝසි දිතුමා රාජ සභාවට ගිහිල්ලා එනකොට එතුමා දකිනවා ඒ අසල තියෙන පාරක මිනිස්සේ කැටියක් අරගෙන ඒ තැටිය ලිපක් වැඳලා ඒ තැටිය උඩ කියලා හදනවා එවුම් එවුමක් මෙයාටත් කිසි ආසාවක් ඇති වුණා අනේ කොච්චරනම් හුදු මටත් මේ කැවුමක් ගන්න කියනවනේ කැවුම් කැවුම් කැමත ආසාවක් ඇති කෙවුම් කෑමට ආසාවක් ඇති වෙලා ඒ සිතුවිල්ලෙන් ඒ සිතුවිල්ලෙන් ගෙදරට ඒ බලන්න ධනිය කොච්චරවත් කියනවා කර කියා ගන්න පහසුකම් කියනවා නමුත් මෙයාට මේ මසුරු කම නිසා ලෝභකම් නිසා කල්ලි වියදම් කරන්න තියෙන අකමැත්ත නිසා පෙවුමක් කෑමේ ආසාව ඇති වුණාට මේක ඉටු කරගන්න මෙයාට සිතක් පහළ වෙන්නේ ආසාවක් ඇති වෙන්නේ මෙයා මසුරු දෙකිනේ මසුරු නැගීමෙන් බෙදෙච්ච ගිහිල්ලා තමන් නිදාගන්න ඇදට වෙලා හොඳට නිදාගත්තා එන්නේ නිදාගන්නේ මසුරු කිටි මසුරු නැගීමෙන් නිදාගත්තා බලන්න මසුරු කෙනාගේ වෙන්නේ මොකද කියලා ඉතින් අපි අතර ඕවා තරම් මිනිස්සු ඉන්නවා මිනිස්සු ඉන්නවා ලොකු ධන තියෙනවා සම්පත් තියෙනවා දේමුදල් තියෙනවා නමුත් මේවා පරිහරණය කරන්න පාවිච්චි කරන්න ඉස් පහළ වෙන්නේ අනුන්ට යමක් තමයි දෙන්න බුදුමගේ යාචකාදී යමක් තමයි දෙන්න අසරණයන්ට යමක් තමයි දෙන්න දන්තිකා දෙන්න අනේ හිතක් පහළ වෙන්නේ ඒ හිතන්ට ඕන කරන දෙයක් තමයි අපිට මේ සම්පත් නිකම්ම ලැබුණා නෙමෙයි. උඹේට කතකින් එක. අපිට මේ ගොඩාලියක් කින් කරලා තිබුණා. අපිට මේ සම්පත් ලැබුණේ ඒ නිසා. ඒසා සම්පත් වලින් කරන්න පුළුවන් කාරණා දෙකයි තනියෙන් කියන්නේ. දත්වාච දත්වාච. සමන් හොඳට කන්න කොන්ද ඕනි අනිත්‍ය විසේ පරිත්‍යාග කරන්න ඕනේ දන් දෙන්න ඕනේ විමුදලින් කරන්න පුළුවන් කාරණා දෙක උච්චරයි මත්‍රි කෝචිතුමා ගෙදර ගිහිල්ලා ඇඳට වෙලා නිදාගෙන ඉන්නකොට ප්‍රමාණිකූලව ඇඟ සිදු වෙනවා විරාපත් වෙනවා ඒත් වෙනවා ආනෙති වෙනවා නැගිට ගන්න බැරි වෙනවා එවිට ගන්න බැරි වෙනවා මේව තමයි මසුරුකමක් පිටතාවම වෙන දේවල්. මේ ප්‍රමාණිකූලව ඇඳට වෙලා කතා නොකර එහි කල්පනා කර කර දුක් විඳින ඉන්නකොට විරුද ගිහින් ලහනවා එයි අගෝයා නිච්ච අමාරුවෙන් අපහසුවෙන් ඉන්නේ කතා කරන්නේ නැත්තේ රාජ්‍ය සභාවට යන්නේ නැත්තේ මේ කටයුතු මුකුත් දැන් කරන්නේ ඔක්කොම අඩාල වෙන්නේ එන හිතන. මෙහෙම කටයුතු කරන්නේ ඇයි හේතුව? හිංසලේ අහනවා, ලිංග සුකමින් අහනවා, ආදරයෙන් අහනවා, ඉතාම ලිංග සුකමින් ඇවිතිලි කරලා, ඇවිතිලි කරලා හිත අත්ගාමින් ගිරිඳ අහනවා. ඇයි මේ වෙලා තියෙන ගැටලුව? මොකද ප්‍රශ්නේ? ඇයි මේ වෙලා තියෙන්නේ? ඒ වෙලාවේ මච්චරී කෝසී කියනවා අනේ මට හරි ආසාවක් ඇති වුණා කැටියට කැවුමක් හදාගෙන සංග. ඒක මට ඉතු කරගන්න නැත්නම් කොච්චර හොඳයිද? ඉදින්ද කියනවා ඉදුතුමනි ඔබතුමාර මොනවද අඩුපාඩුකම් තියෙන්නේ? මෙච්චර ධනෙ කියනවා මෙච්චර සම්පත් තියෙනවා මෙච්චර සේවක සේවිකාවන් ඉන්නවා ආත්මහල් ප්‍රාසාදයක් අපිට තියෙනවා මොකක්ද අනිපාද අපි ඒ නිසා කැවුම් හදන්නේ නගරේ ඉන්න ඔක්කොටම එදලා ඉන්න ඇත්තන්ට දූදරුවන්ට සේවක සේවිකාවන්ට අපි මේ ඔක්කොටම කරලන්නේ කැවුම් හදලා දෙමු. ඕක මහ දෙයක් නෙමෙයි. මත්තිගේ කෝසීතුමා කියනවා අනේ එහෙම කරන්න බෑ. කාටවත් කැවුම් හදලා දෙන්න බෑ. අපි දෙන්න විතරක් කැවුමක් හදාගෙන කෑවහම මදේ. බලන්න මසුරු ගමේ හැටි කාටවත් දෙන්න හිතෙන්නේ දරුවන්ටවත් අහල පහල ඇත්තන්ටවත් එහෙම දෙන්න හිතක් පහල වෙන්නේ මසුරු කමාවට පස්සේ. Taman විතරක් කන්න තමයි හදන්නේ. ඒකත් හරියට කන්න ආසාවක් නේ. අවසානයේ පිටර කියනවා දේවිය කියනවා අපි එහෙමනම් කැවුමක් හදාගන්න මේ අපේ තත්ත්ව හතක් උද තියෙන සත්මහල් මාසාදයක ළඟින් පල්ලෙහා ඉඳලා සත්මහල් ප්‍රාසාදය වෙන එක අර පල්ලෙහා ඉඳලා සියලුම යතුරු දාගෙන ඉදිදාගෙන ලොක් කරගෙන කාටවත් ඉන්න බැරි වෙන්න ගිහිල්ලා සත්මහල් ප්‍රාසාදයේ කෙරෝලෙම මුල්ලෙම අයිනේම අර හදාගන්න ඕන කරන කල්ම උපකරණ අරගෙන ගිහිල්ලා දේවියයි පිටුමයි කල්මක් හදන්න සූදානම් වෙනවා දැනුමක් හදන්න සෝදානම් වන වෙලාවේ මගේ ලෞතරා බුදු පියාණන් වහන්සේද පින්වතුනි මේ මහා සිදුතුමා පේනවා බුදුහාමුදුරුවෝ මහා කරුණා සමාපත්තියේ සමවැදලා බලනවා අනේ අද අපෙන් පිහිටක් ලබා ගන්න කවුද ඉන්නේ කවුද අපේ පිහිටක් බලාපොරොත්තු වෙන්නේ කවුද අපේ මේ පිහිට අරගෙන අද ජීවිතේ දිනුවක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වෙලාවේ බුදුහාමුදුරුවන් වහන්සේට තේනවා අර මච්චරිය කෝසිය මහා සිටුතුමාන අපේ බුදුහාමුදුරුවන් වහන්සේ කල්පනා කරන උන්වහන්සේට තේනවා මේ මහා සිටුතුමාද සෝවාන් වීමට හේතු වාසනා කියන කෙනෙක්. එතන බුදුහාමුදුරුවන් වහන්සේගේ ආරාධනාවක් කරන බුදුහාමුදුරුවෝ මුගලන් මහරහතන් වහන්සේ මොග්ගල්ලාන අදාර මත්තිරිය පෝසී මහ සිදුතුමා කැවුම් හදාගන්න කැවුම් කන්දාසාවෙන් තමන්ගේ පත්මහල් පහස අතර නැගලා කැවුමක් හදන්න සූදානම් වෙන. එතින්ද වැඩම කරලා ඒ මහා සිදුතුමාණන්ගේ තිබෙන මසුරු මල අයින් කරලා දාලා ඒව හිඳලා ගිඳලා වෙනස් කරලා විදුදත් එක්කම මේ දෙව්වන් මෙහෙරට සම්බන්ධ කරගෙන ඉන්න බුදුන් ප්‍රධාන මහා සංඝ රත්නයට කැවුම් වළඳවන්න සූදානම් කරන්න බුදුහාමුදුරුවන් වහන්සේ අපේ ශාසනයේ වැඩ වුණු මුගලන් මහ රහතන් වහන්සේට මේ කාරණේ බාර කරනවා අපේ මුගලන් මහරහතන් වහන්සේ අපි අහලා තියෙන බෞද්ධ පින්තුන් ගන්නව කවුරුත් අන්නවා උන්වහන්සේ ඉද්ධිපාති හා රේපාන්න කුණුවන් විස්සෝන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබාගත්තේ අපේ මුගලන් මහරහතන් වහන්සේය කියන එක. මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියෙන් කිව්වත් මේ මහා සිතුමාණන් ඉන්න මාලිගාවේ සත්මහල් ප්‍රාසාදයේ ඉහළම මහලයට ගිහිල්ලා උන්වහන්සේ ඉරිය සක්මන් භාවනා කරන සක්මන් භාවනා කරන එදි පාතිහාරේ පාල සක්මන් භාවනා කරමින් වැඩ ඉන්නකොට මේක දකිනවා මේ මහා සිදුතුමා සිදුතුමා දකින්න එකල ඉවර වෙලා කියනවා මම මේ වගේ තැනකට මේ කවුමක් හදාගන්න මගේ බිරිඳත් එක්කලා ආවේ මේ තමයි අන්ත මෙතෙන් දෙන්නේ බැරි නිසා මෙතෙන් දෙන්නේ බැරි නිසා මම මේ ආවේ ඒ ඇවිල්ලා මේක ගින්න ගන්න පුළුවන් පිට පාත් වෙන්න පුළුවන් මම මේ මෙතෙන් ආවේ ඒ නිසා ඒ නිසා කල්පනා කරලා මත්තිරිය කෝසිය සිටුනා මුගලන් ආරාසන් වහන්සේට කියනවා මේ ස්ථානයේ කුහේකක් මං කරලා ආවත් කුහේකක් මං කරලා මොනකක් මං භාවනාව කරලා ආවත් පැවුමක් නම් දෙන්නේ නෑ මුගලන් මහරහතන් වහන්සේ සක්මන් භාවනා කරනවා සක්මන් භාවනා කරලා ආයි වහන්සේ එතෙන්ට යනවා ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ සිතුමාන පේන කලක් බැඳගෙන භාවනා කරනවා. ඊට පස්සේ මාත්‍රි කෝසිතුමා කියනවා මොන භාවනා කළත් සක්මන් භාවනා කළත් කලක් බැඳගෙන මෙතන වැඩ වුණා. ඉලිපත්තට ආවත් හැබැයි කැවුමක් නම් දෙන්නේ නැහැ. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ ඉලිපත්තට වැඩම කරනවා. ඉලිපත්තට වැඩම කළා. ඉලිපත්තට වැඩම කළා ඉන්නකොට තාත්මේ සිටුමා කියනවා ඉලිපත්තට වැඩම කළත් කමක් නෙවෙයි. මේ ගෙදර මේ මහා මේ ගුමක් කරලා ගෙදර විනාශ කළත් කමක් නෙවෙයි. එහෙම හිතලා ඒක එක පැත්තකින් බයකුත් ඇති වෙනවා මේකෙන් විනාශ වුණොත් කොහොමද ජීවත් වෙන්නේ? එහෙමත් සංහාවක් ඇති වෙන්නේ. මේ විදිහ විනාශ වෙලා ගියොත් අපි කොහොමද ජීවත් වෙන්නේ? එනිසා දෙන්නම කතිකා කරගන්නවා ඊමනම් දෙරිඳ ඒ අපි මෙතෙක් කාල හැදපු කැවුම් වලින් එක කැවුමක් දෙන්න ඉස්සරලා අපි කුංචි කැවුමක් හදලා මේ වැඩ ඉන්න හාමුදුරුවන් වහන්සේට පූජා කරනවා දෙන්න. එතකොට යන්නේ ඇයි? දැන් කල්පනා කරලා බලලා දේවිය පිළිපූජා කරගෙන ආර හිඳ කූරට තාච්චිල දාන කැවුමක් වදින. අනේ පින්නතුනි ඒ කැවුම තාච්චිය පුරාවටම මහා ලොකු කැවුමක් බවට පත් වෙනවා. මේ ප්‍රඥේ කර්ම ලකුණාම මත්ත්‍රිය කෝෂිය කියනවා තමන්ගේ ගිරිඳ අනේ මං කීයද කිව්වේ පිටුත්තක් දාන්නනේ මේක හරියන්නේ එහෙනම් මම කවුමක් හදලා දෙන්නම් කියලා මත්ත්‍රිය කෝෂිතුමා අර කවුම් හදේ කෝර අරගෙන මේ වතාවක් ගසලා ගසලා ගසලා ඉවර වෙලා ආච්චියට දානවා කැවුමක් කරනවා. මේ මේ කැවුම විශාල කැවුමක් බව. දැන් කල්පනා කරනවා මේ කැවුම එන්නේ එන්නේ එන්නේ එන්නේ කැවුම් විශාල වෙන්නේ. එහෙමනම් හරියන්නේ විඳ අපි මේ හදලා තියෙන කැවුම් වලින් එක කැවුමක් ගමු කුංචි කැවුම අරගමු පොඩි කැවුම අරගමු ඒක අරගෙන උන්වහන්සේට දෙන්නේ එහෙම කල්පනා කරලා කැවුම් හදපු වාදනයේ තියෙන උන්චීම කැවුම හොයන්න දෙන්නත් ඒක උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙලා කුංචිම කැවුම හොයාගෙන ඒ කැවුම අරගෙන ගලවලා දෙන්න හදනකොට මේ කැවුම් ටික කොහොම එකට කෙට ගෙහිලා බැඳිලා ඇලිලා ගියා. එන්නාම දෙපැත්තට ඇදලා එකක් ලියා ගන්න උත්සාහ කළත් ඒක අසාධ්‍ය වුණා දෙන්නා දහදිය දාලා මෙහෙතිලා මහන්සි වෙලා තේච්ච වෙලා කල්පනා කරනවා එහෙම නම් කියනවා නේ සුදුර අනේ බිරිඳ මේක වුන් අපි මේ සියලු දේවල් පිටම පිටිලුන් වහන්සේට පූජා කරනවා මේ පූජා කරමු කියලා කියනවත් එක්කම ඊට පස්සේ ආරාධනාවකුත් කරනවා නේ ස්වාමීනි. එහෙමනම් ගෙට වැඩම කරලා ගෙට වැඩම කරලා මේ කැවු වලදී අපේ මුගලන් මහරහතන් වහන්සේ කිව්වතුනි මේ අවස්ථාවේදී ලෝතර බුදුහාමුදුරුවන් වහන්සේගේ බුදුගුණ කිහිපත් කරනවා. ධර්ම රත්නේ ගුණ කිහිපත් කරවනවා. සංඝ රත්නයේ ගුණ සිහිපත් කරවනවා. දන් දීමේ ප්‍රතිඵල, දන් දීමේ විපාක මේ දෙන්නටම හොඳටම පැහැදිලි කරලා දෙනවා. මේ කාරණා කියනකොට දෙන්නටම හිතේ සතුටක් ඇති වෙනවා. හිතේ පැහැදීමක් ඇති වෙනවා. අර තිබිච්ච මසුරුකම්, ලෝභකම් මේවා ප්‍රමාණිකව ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙලා යන්නේ. ඉන්නතුනි අපිත් මේවා කතන්දර අහලා ජීවිතයේ බොහෝ දේවල් ඉගෙන ගන්න ඕන කරනවා. ඉගෙනගෙන ඒවා ජීවිතයට සම්බන්ධ කර ගන්න ඕන කරනවා. සම්බන්ධ කරගෙන ඒ අනුව ජීවිතය හැඩගස්වාගෙන එකලයි ජීවත් වෙන්නේ ඉන්න කාලේ පුරා පින් දහම් කරන් සතුටින් සන්තෝෂයෙන් ජීවත් වුණොත් තමයි මනුස්ස ලෝකයක් ලබා ගැනීමේ වටිනාකම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ පින්නතුන්ට මේ උදාව කෙරුණා තෙරුවන් ගුණ සිහිපත් කරවල තෙරුවන් ගුණ මෙහි කරලා සම්දීමේ ඵල විපාක සිහිපත් කරනකොට දිනාගේ කු ආදරයක් කරුණාවක් ආශ්‍රයක් නිරුවන් කෙරෙහි පැහැදීමක් ඇති වෙනවා ඒ වෙලාවේ මේගොල්ලෝ කල්පනා කරනවා මේ අපි දැන් හරි තෙරුවන් කරන්න ගියා වගේ අපේ හිතේ ලෝභකම ටිකක් අයින් වෙලා ගියා වගේ කියලා මේගොල්ලන්ට හිතෙනවා. මුගලන් මහරහතන් වහන්සේ ඉහිපත් කරනවා මේ කැවුම් වලදින්ට මේ වෙලාවගෙන විට අපේ ලෞතර බුදුහාමුදුරුවන් වහන්සේ මහා සංඝරත්නයත් මේ වෙලාවේ කැවුම් වලදින්ට බලාපොරොත්තු වෙමින් දෙවියන් විහිදේ වැඩ ඉන්නේ. ඒ නිසා අපි මේ කැවුම් ඔක්කොම අරගෙන ගිහිල්ලා බුදුහාමුදුරන් වහන්සේට මහරහතන් වහන්සේලාට මේ සවුන් පූජා කළවත් බොහෝ පින් ඇති කරගමු කියලා ආරාධනාවක් කරනවා. පින්වතුනි අයික කැවුමක්වත් දෙන්න අකමැති වෙච්ච මසුරු කමින් ගෙලිල ගැලිල වෙච්ච සිරිතුමාණන් සා විතර කල්පනා කරනවා අනේ කොච්චර වාග්යක්ද කොච්චර වාසනාවක්ද බුදුහාමුදුරුවන් වහන්සේට මේ කැවුමක් පූජා කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒ දෙංගලාව සුත්තක් ඉහි මේ වෙලා ගිහිදී. මුගලන් මහරහතන් වහන්සේගෙන් අහන ස්වාමීනි ලාව ටිකක් එහෙමයි ගිහිල්ලා වගේ අපි කොහොමද දවල් වෙලාන්නේ? අපිට ඉක්මනට යන්න පුළුවන් කමක් වැඩිද? මුගලන් මහරහතන් වහන්සේ කියනවා මේ කැවුම් ටික අරගෙන පල්ලෙහාට වහින්න. මම මේ වෙලාවේ දෙවුරන් විහෙර නිස්කාර සම්බන්ධ කරලා කියන්න. ඒ අනුවර අර විකවත් මත්ත්‍රි මහා සිටුමානෝ කැලුම්ජික අරගෙන පල්ලෙහාට බහිනකොට මුගලන් මහරහතන් වහන්සේ දේවරාන් මෙහෙර යවස්ථාව සම්බන්ධ කළ මවලා ඒ ස්ථාන එකතු කරලා තිබුණා. බුදුදානන් වහන්සේගේ නියමයෙන් අන්තිම මහරහතන් වහන්සේලා ඊළඟට බුදුහාමුදුරුවන් වහන්සේ සෞඛ්‍යම් පූජා කරනවා. ඒකවතාවක් පූජා කරගෙන ගියා. දේවතාවක් තමන්ගේ දෑතින් පූජා කරගෙන ගියා. සංස්ථාවතාවක් පූජා කරගෙන ගියා. අනේක වුන් තවත් ඉතුරු. ඒවරන් මෙහෙරේ ඉන්න බොහෝ අයට සෞඛ්‍යම් දුන්නා. සෞඛ්‍යම් දුන්නා. අනේ තවත් සෞඛ්‍යම් දුන්නා. අනසාන්ත මස්කේ කෝටි මහතිරතුමාණන් දේවියත් ඉතාම හොඳට කැවුම් බඩ පිරෙන්න කැවුම් පරිහරණය කරනවා. ඒත් කැවුම් ඊළඟට විතර වෙච්ච කැවුම් වල බුදුහාමුදුරන් වහන්සේගේ නියමයෙන් සිවුරන් විතර අතල කියනවා අල්ලමකට දාන. අල්ලමකට දාන. එතෙන් කියන්නේ කුඩු කැවුම් පල්ලම කියලා. එහෙම ප්‍රසිද්ධ වෙලා ගිය. ඊට පස්සේ මේ දෙදෙනා මෙහෙල බුදුහාමුදුරුවන් වහන්සේගෙන් කිමුතුන් බණ දහම් අහලා සෝවාන් මාර්ගයටපත් වෙනවා. ඊට පස්සේ මේ උදේ සමන්ද තිබිච්ච 80 කෝටියක් ගහේ එල්ලන් ඉලමුදලක් නෙමෙයි 80 කෝටියක් ධනෙ මේ සාසනය විශ්ේ වියතනම් වියදම් කරලා ශාසනීය විදිහේ පූජා කරලා තමන් සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙනවා. මෙන්න බලන්න තියෙන්නේ ප්‍රමාණිකව මසුරුකම අදු කරලා අදු කරලා දන් දීම යොමු කරලා අවසානයේ ඒගොල්ලන්ට ධර්මයේ තේරුම් අරගෙන සසරින් එතර වීමේ ප්‍රතිඵලය සිද්ධ වුණා. මේ සිද්ධිය ක්‍රමානුකූලව දෙවුරන් වෙහෙර පුරාවටම ඇතිරලා යනකොට කින්වතුනි පසුවදා විසුණු වහන්සේලා රැස්ලා මේ සිද්ධිය සාකච්ඡා කරමින් තනින් තන තනින් තන කතා කර කර ඉන්නවා. ඒ වෙලාවේ පින්වත් ලෞතරා බුදුපියාණන් වහන්සේ එතනට වැඩම කරලා ආම්දුරුවන් වහන්සේලාගෙන් විස්සෝන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මම මේ අවස්ථාවේදී කතා කර කර හිටියේ කතා කර කර හිටියේ කුමන කාරණාවක් පිළිබඳව මේ විලාවේ මේ හාමුදුරුවන් වහන්සේලා බුදුහාමුදුරුවන් වහන්සේට උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේ අපි මේ කතා කර කර කල්පනා කර කර හිටියේ මුගලන් මහරහතන් වහන්සේ බුදුගුණ සිහිපත් කරලා ධර්මයේ ගුණයන් සිහිපත් කරලා සංඝ රත්නයේ ගුණයන් සිහිපත් කරලා දාන දීමේ ප්‍රතිඵල සිහිපත් කරලා ඒ ඇත්තන්ට අලාභයක් හානියක් නොවේ පරිද්දේ මසුරුකම් දුරු කරලා ඒ ඇත්තන්ට යහපත දෙන්නා වූ ආකාරය මසුරු භවෙන් කුරාන් කරපු ආකාරය අපි බොහෝම කතාබස් කරමින් ඉන්නා කියලා බුදුහාමුදුරුවන් වහන්සේට මේ පිරිස අපේ හාමුදුරුවන් වහන්සේලා පිළිවදන් දෙනවා බුදුහාමුදුරුවන් වහන්සේ පින්වතුනි මතක් කරනවා සිහිපත් කරනවා මේ හාමුදුරුවන්ට මහණෙනි. මාස්ටරී අද විතරක් නෙමෙයි. අද විතරක් නෙමෙයි. මීට පෙරත් ඔය වගේ ලෝකකම් වලින් මසුරුකම් වලින් පීඩාවින්ද එක්කෙනෙක්. පීඩාවින්ද එක්කෙනෙක්. ඒ කල්පනා කරලා බැලුවාම අපිත් පොඩ්ඩක් හිතලා බලන්න. සමහර අය වැරදි කරනවා අඩුපාඩුකම් තියෙනවා ඒව සසරදී සමහර විට අරගෙන එන දේවල්. සසරදී සමහර එක්ක අනුපාඩකම් අරගෙන එනවා. ඒසා කවදාවත් සමහර උදවිය ඉන්නවා. බණක් අහන්න කැමති නෑ. සංකීර්ණ දෙන්න කැමති නෑ. පන්සලකට වෙහෙරකට ගිහිල්ලා ඒ කටයුතු කරන්න කැමති නැහැ. දුකින් මගේ යාචකාදීන් යමක් තමක් දෙන්න කැමති නැහැ. අසරණයන්ට යමක් තමක් දෙන්න කැමති නැහැ. එහි ජීවත් වෙන මේ තමයි සංසාරේ කුරුද්ද. අසර කුරුද්ද. අසර බොහොම දිගයිනේ. අසරේ කුරුද්ද තමයි අපි මේ අරගෙන ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා පිණිස අපේ අසර යම් යම් අඩුපාඩුකම් දෝෂයන් මගහරව ගන්න හොඳම තැන තමයි ලබා දෙන මනුස්ස ලෝකයේ මනුස්සාත්මය. මේ මනුස්ස ආත්මේ මනුස්ස ලෝකයේ මේ ආත්මභාවයේ කවුරු හරි කෙනෙක් විනාශ කරගත්තොත් එහෙම එයා ඊළඟ ආත්මභාවවල කැපෙලක් නම් විඳින්න පුළුවන් කමක් නැහැ. මේ අපි අහලා තිබෙනවනේ ඉස්සර මොනරා මිනිහෙක් කියලා උත්පත්ති ලැබුවා. උත්පත්ති ලැබලා මොකද කළේ? එයා ලස්සන පින්කම් කළා. එයා ලස්සනට හැදලා වැඩ කරලා අලංකාර කරලා ලස්සන කරලා සතුටු වෙන්න පුළුවන් විදිහට දකින්න අය ඉනමන ආකාරයෙන් යාපිරිසම් කළා. නිහික් වෙලා ඉන්නේ හිදී. හැබැයි අනිත්‍යය කරන තීන්කම් වලදී පුළුවන් තරම් බාධකයි. බාධකයි. බාධ කිරීමේ ප්‍රතිඵලයක් ඇදීර තමයි මොනර කොතර ලස්සන වෙලා මේ ආත්මභාවේ උපත්ති ලැබුවා. අපි අහලා කියන ඔයගොල්ලෝ දන්නවා මොනර කපේ ඉහාම අනිත්‍යයේ විස්තර කුණු වෙලා විනාශ වෙලා නැති වෙලා යනවා බලන්න මේ කටහඬේ තියෙන බලේ නරක විදිහට ඒගොල්ලන්ගේ කීකම් වලට කියලා බාධා කළා ඒවල යම් යම් අකුල් හෙළුවා ඒවල යම් යම් විදිහට වැරදි ආකාරයට යම් යම් දේවල් කෙරෙව්වා ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මොළරා ලස්සන කෙනෙක් කියලා උපන්නත් කටහඬ අමිහිරි වෙලා කැට වෙලා විනාශ වෙලා ගිහින් කියේ එසා බුදුහාමුදුරුවන් වහන්සේ අපට උගන්වනවා මේ මච්චරිය කෝසිය පිටුතුමා අද විතරක් ලෝභකම් කළා නෙවෙයි. අද විතරක් මසුරුකම් කළා නෙමෙයි. එයා කන්නොත් මසුරුකම් කළා. ඒව අත්හැරගත්තේ නෙවෙයි. ඒව අනු කරගත්තේ නෙවෙයි. ඒව කරගන්න හිතක් පහල අයින් කර හිතක් පහල කරගත්තේ නෙවෙයි. එන්න එන්න එන්න එන්න මසුරුකම් වැඩි වුණා මිසක් මසුරුකම තුරන් කරගන්න උත්සාහයක් නෙවෙයි. එනිසා අපි කල්පනා කරන්න ඕනි අපේ බොහොම අඩුපාඩුකම් කියනවා අපේව ක්‍රමානුකූලව අඩු කරගන්න උත්සාහවත් වෙන්න ඕන කරනවා. ඒ සමේ අවස්ථාවේ අපි කල්පනා කරගන්න ඕන කරන ප්‍රධානම දේ තමයි අවුරුද්දක් ගෙවිලා නව අවුරුද්දක් අපට උදා වෙනවා. අලුත් අවුරුද්ද හිතා ගන්න ඕන කරන ප්‍රධානම දේ තමයි පින්වතුනි මේ අවුරුද්ද වෙච්ච අනුපාඩුකම් සියල්ලක්ම මකා ගන්න උත්සාහ දැරිය යුතුයි. සමහරව බලන්න තිරගන්න යන්න බැරි වුණා තිරගන්න ගියේ නෑ. දෙදරකවක් අසින් සමාදන් වුණේ නෑ. මේ බණ දහමක්වත් එන්නේ එහි ජීවත් වුණා. ඒසා ගොඩක් අනුපාඩුකම් කියනවා. හැමදෙනාගේම හිතලා බලන්න හදවතට කතා කරලා මේ ආත්මභාවයේ අනුපාඩුකම් මනුස්ස ලෝකයේ මේ ඉන්නකොට මේ අවුරුද්දේ කොතරම් සිදු වුණාද මම ඊළඟ අවුරුද්ද මේ අඩුපාඩුකම් සියල්ලක් මගහරවාගෙන අතුරෙන් සන්තෝෂයෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා එතන මේ දහම් කාරණා ඔස්සේ අපි කල්පනා කරගන්න ඕනේ ලබා තිබෙන මනුස්ස ආත්ම භාගයෙන් සන්තෝෂයෙන් ගෙවන්න කල්පනා කරගන්න ඒසා පින්වුතුනි ජීවත් වෙනකොට අර භමරා පැණි ගන්නවා වගේ මලකට කරදරයක් විපස්සියක් බාධානක රෝණි ගන්නවා වගේ පැණි ගන්නවා වගේ අපි ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න කාටවත් කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න ඔබට මේ සියලු පින් අයිති වේවා ඔබේ ජීවනයේ ඇති වේවා ධර්මඥානයේ ජීවු පහනු වේවා මේ කරදර කම්කටු බාධක වසංගත රෝග මේ සියල්ල දුර වෙලා අතෙන් සන්තෝෂයෙන් ජීවත් ඔබට මේ සියලු පින හේතු වාසනා වේවා මෙලව ජීවිත තපවත් වේවා පරලොව ජීවිත තපවත් කියලා උතුම් නිවන් ධර්මයේ අවබෝධ කරගන්න උදාර උතුම් කින හැම දිනාටම හේතු වාසනාවන්තම වේවායි සාදු කියා හොඳ හිතින් ප්‍රාර්ථනා කරන්න පරදේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශස්සාති දීමත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං සාදු සාදු සාදු අභිදාසේ ගෞරවනීය දේශකයන් වහන්සේ වාස්තුව කොබතරමුල්ල ශ්‍රී මහී කර්ජනාරාම පුරාණ ශ්‍රී මහා විහාරවාසී පාගල මලයේද පිරිනන්දන ප්‍රතිදක ධර්මායතන මහපිරිවෙන්හි ප්‍රවීණාචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද වැලිකල පඤ්ඤාකර ස්වාමීන් වහන්සේයි. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදු කාර්යයන්දී ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු මෙතෙක් කළා ධර්ම ශ්‍රවණය කළ ඔබ සමට සම්මා සම්බුද්ධ කරණයි. Thank you. वाणिज्यकरण महिला एक संजोड़ से विभिन्न क्षेत्र के लोग साधना करने का प्रयास करना है